දැයි අපි අදත් රැස්ුනේ ඒ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට ඉතින් අපිට සතිವಾರයේ ආරම්භයේ පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් ලබා දෙන විදිහට අපි ඊශාගෙන් ඉල්ලා සිටිමු. අවසරයි ගෞරවනීය සාමීන් වහන්ස පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය සාමීන් වහන්ස පර්යංක භාවනාව සක්මන් භාවනාව ඊටා හොඳින් සිදු කර පර්යංක භාවනාවට වාඩි වී මම මෙතන යන සතියෙන් වාඩි වී සිටින ඉරියව්ව මෙනෙහි කරමින් ටික වේලාවක් සිටිමි. මේ කාලය තුලදී සිතට බාහිර සිතුවිලි ඒමක් නොවේ. ටික වේලාවකින් ආශ්වාස ප්‍රශ්වාසයේ දැනි ඒ දෙස බලා සිටිමි. සිතට නොදනුවත්වම සිතුවිලි පැමිණේ. ඒවා දෙස සතියෙන් බලන විට සිත මූල කර්මස්ථානයට පැමිණි තිබෙන පැමිණි තිබිනි යලි ආශ්වාස ප්‍රශ්වාසයේ දැනේ. ඊළඟට ආශ්වාසය හා ප්‍රශ්වාසය සිවුම් වී ප්‍රශ්වාසයෙන් තත්පර 5-10ක් අතර කාලයකට පසු ආශ්වාසය සිදුවේ. මෙලෙස ප්‍රශ්වාසයත් ආශ්වාසයත් අතර ඇතිවන හිඩැස තුලදී හුස්ම දෙස සතියෙන් බලා සිටිමි. සිතට බාහිර සිතුවිල්ලක් මෙම සුළු කාලය තුල නොපැමිණේ. ඉන්පසු ටික වේලාවකින් සිතට බාහිර සිතුවිලි ඒමක් ඒමත් වම් කකුලේ දන හිසේ සිට වේදනාවකුත් දැනේ. එම වේදනාව අඩු වැඩි වී ගොස් අන්තිමේ ඉවසිය නොහැකි මට්ටමටපත් වේ. එවිට කකුල දිගහැර වේදනාව අඩු වූ පසු පර්යංක භාවනාවට පැමිණ මම මෙතන යයි සිහියෙන් සක්මන් කරමි. ගරු ස්වාමින් වහන්සේ මාතින් යම් වරදක් සිදු වී ඇද්ද යනහා ඉදිරි භාවනා කටයුතු සතිමත්ව සිටීම සඳහා උපදෙස් ලබා දෙන මෙන් ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ආ විශේෂයෙන් මතක් කරන දෙයක් නැහැ. ওই විදිහට හොඳ වෙලාව නරක වෙලාව පැටලෙයි මාරු වෙයි එකිනෙක ප්‍රතිස්ථාපනය වෙයි මේක දිගට පවත්නකොට තමයි දන්නවා යන්න ඕනේ එල්ලේ ඔය එල්ලේ සකස් වෙමින් තියෙන නිසා නිචපතා මේ විදිහට දිගට කරගෙන යන්න තමන් තුළිම ක්‍රමසහවිදි මතුවලා එයි. තෙරුවන් සරණයි පින්වත් සාමීන් වහන්ස. අන්‍යාගමික පවුලක උපත ලබා දස අකුසල්ම කරමින් සිටි මාට මේ ශ්‍රී සද්ධර්මයේ අසන්නට ලැබුණේ 39 වෙනි වියේදීය. 39 වසරක් කරුවලේ ගමනට තිත තබා ජීවිත පූජාවෙන් නිස්සරණ සරණ ගිය මාගේ ජීවිතය මේ දින කිහිපය තුල තවත් ආලෝකමත් විය. සතිය නැති විට ඒ දැනගැනීම දැනගැනීමම සතියයි හරියට අත්දැක්කේ ඔබ වහන්සේ පුනපුනා ඒ ගැන විස්තර කළ ආකාරය නිසාය. ඕනෑම මොහොතක පසුතැවෙන්නට මාන බලමින් සිටින මේ සිත සතුටෙන් තැබීමට එය දිව ඔසුවක් බව අත්දකිමි. පටිසෝතගාමී මගක් වන සුන්දර නිවන් මඟ මේයයි හැඟේ. අසරණ අපවැන්න උට ඔබ වහන්සේ මේ කරන උපකාරය කුසල කර්ම උපකාරයේ කුසල කර්මයේම ඔබ වහන්සේට මේ ආත්මයේම නිවන් ලැබීම පිණිස හේතු වේවා. ඔය අපි ඉස්සර උච්චරිත උඩට ලයිටි අයකට හිටියා මුස්ලිම් මවුලවිස්ලා. ඉතින් ඒගොල්ලෝ එක එක විනාඩි 10 15 භාවනා කරුවේ නැත්නම් සක්මන් කරුවේ විනාඩි 10 15 ඉඳගෙන හිටියේ. ඒ ළමයි මිනිස්සු කියන දේ අහනකොට හිතෙනවා මේ අපේ මනුස්සෙන්න මේක බැරි මොකද කියලා. දන්නා වැඩිකම තමයි. දන්නා වැඩි නිසා ඒ මතුවෙන දේ කියන විදිහට කියා ගන්න බෑ. ඉතින් ඒ නිසා ඒ අනිකුත් අන්‍යාගමික අයත් එක්ක හැසිරෙන එක හරීම උනන්දුකාරක සුළුයි. ඒගොල්ලෝ මේ නිසා උනන්දු වෙනා වගේම අපිත් පුදුම උනන්දුවක් ලබනවා. අපිට කවදද මේ බුද්ධ ආගම අතහැරලා භාවනාව අතහැරලා සතිමත් වෙන්න පුළුවන් වෙන්නේ කියලා. හරි අමාරුයි. ඒ නිසා ස්තුති අපිට කාවට ඒ වගේම මේ වැඩේ సౌందర్యාත්මකව සරල කරලා අහිංසකව ඉදිරිපත් කරනකොට බුදුහාමුදුරුවෝ සතුට වෙනවා. අපේ මේ කරගන්න බෑ කියන අයටත් මේක ආදර්ශයක් වෙලා ආධුනික මනසක් ඇති කරගෙන අහිංසක මනසක් ඇති කරගෙන ඍජු sannivedanaට යන්න අපි කවුරු තුලත් අහිංසකම තියෙනවා. ඒක මතුවෙච්චාම ඒක සබාවට කොහොමද කියන්නේ? මේ එක්කෙනෙක් මේක මතු කරාට ඒක සබාවට ලැබෙන ආනිසංශයක්. පුද්ගලික කරගන්න යන්න එපා. අපිට පුද්ගලික මොකක්වත් නැහැ. ඒ සබාව පිනවන්න. සබාව සතුටු කරන හොඳ පැත්ත විතරක් කතා කරන්න. එතකොට සබාවත් අපිත් එක්ක ඉනවා. අපිත් සබාශීලී වෙනවා. සබාවක උනත් සතිපත්තිය පුරුදු කරගන්න පුළුවන් වෙනවා. තෙරුවන් සරණයි අතිපූජනීය අති අතිගරු උත්තමයාණන් වහන්ස. සක්මනේදී පතුලට පෑගෙන වැලි කැට වීදුරු කැබලි ඇනෙනවා සේය. වම් පාදයේ දිගටම බරපතල වේදනාවක් දැනේ. දකුණු පාදයේද එසේමය. බොහෝ වේලාවක් සක්මන් කරත් වේදනාව පෙරසීමේ භවයේ ඊටමත් කටුකව මට හැඟිනි. ලොකු ගල් කැට වැලි මළුවේ ලනු පැදුරේත් නැත. නමුත් යතු යටිපතුලට කැට ඇනී වේදනාවක් දැනේ. පරයන්කය මා දැන් මෙතන කියා හිඳ ගනි ගනිමි. තත්පර පීපයක් ගිය තැනේ සිට හිස් මුදුනෙන් අධික වේදනාවක් දැනේ. හිස මුදුනේ සිට පාදාන්තය දක්වා වේදනාව බලමින් නැවත යටිපතුලේ සිට හිස මුදුන දක්වා වේදනාව හොඳට දැනුණා. ඒ ඇති වී නැති යන බවද හැඟුණා. පෙර පරිදි ගොඩක් වේදනා දැනෙන්නේ නැහැ. වේදනා හමුවේ අනිත්‍යයි කියා සිතමින් බොහෝ වේලාවක් කයට සිතගෙන සිහියෙන් සිටිමි. වැරදි ඇතත් සමා වේවා. ඉදිරිය ගැන කියා දෙමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් බව නිරෝගී බව දෙවි රැකවරණේ ලැබේවා. ආයුබෝව වේවායි පතමි. මේ වෙන දේවල් වලට වේදනා කියලා මේ ලියලා චරිතය දිවෙන්නේ මේ රචනයේ දුක් වේදනා ගන්න තමයි දාලා තියෙන්නේ. නැත්නම් ඒ දුක්ඛ නෙමෙයි මේ වේදනාව මේක වේදේ මේක දැනීම මේ සතිය නිසායි වෙන්නේ කියලා ඔය රචනෙම ඔය තියෙන දැනීම වලට තියෙන द्वේෂය අයින් කරලා ලියන්න පුළුවන් නම් සුද්ධ ධර්මයක් මතුවෙනවා. නමුත් මුළු රචනෙම ලියලා තියෙන द्वේෂයෙන් වගේ. රණපැදුරේ වැලි නැහැ. ඒත් කටු වෙනවා වාගේ වැටෙනවා. කය ඇතුලේ ගිනි කන්දක් නැහැ. ඒ වුණාට උඩ සිට පල්ලෙහාට පල්ලෙහා සිට උඩට වේදනාවක් දැනෙනවා. ඒක දරා ගන්න බැරි කමකුත් නැහැ. හැබැයි මේක තාම අර නොදකින්න පතන් වාතාවරණයෙන් පාවිච්චි කරන්නේ. මේ ඔක්කොම දැනන්නේ මට සතිය තියෙන නිසානේ. සතිය තියෙනවා මට දවස පුරා මේක දැනගන්න පුළුවන් නේ. කොච්චර මම පව් කළ තිබත් මේක මට ඕන ළඟ පටන් ගන්න පුළුවන් නේ කියන මේක ගරු කරලා ලියන්න පුරුදු වෙච්ච දවසේ හරිම సౌందర్యාත්මකයි. ඒ කියන්නේ ওই වේදනාවෙන් ද්වේෂය අයින් කරන්න ඕන. අයින් කළා වේදනාව වේදයක් වෙන්න දෙන්න අරින්නේ. එතකොට සතියටත් ආඩම්බරයි, ටියුමත් සාධනීයයි. ලියන කෙනත් ප්‍රසන්න මනසකින් අහන කෙනත් ප්‍රසන්න මනසකින්. දැන් මේක කියවන ඊෂාගේ මුණත් කළු පාට වෙලා තියෙනවා. අයි මේ ලියන්නේ ඔක ඇඹුල් රහටනේ. ඉතින් හරි විදිහට මේක ලියන්න ලැබේවා. ඉතලා ඉස්සරහට ගමනට තියෙන ප්‍රතිඵලය අපි යනවා ඊගා ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි. අතිපූජනීය ස්වාමින් වහන්සේ. මම ටික කලක සිට භාවනා කරන අයෙක්නි. සක්මනද සාර්ථකව කරගෙන යමි. පරයන්කයට වාඩි වී හුස්ම රැල්ල දෙස බලා එහි දිග කෙටි බවත් සීතලට ඇතුල් වෙන හුස්මත් රස්නෙට පිට වෙන හුස්මත් දෙස විනාඩි 5-10ක් බලා සිටියේදී කයේ ඇතිවන වේදනාවන් දැනේ. ඒ වේදනාවන් නිරීක්ෂණය කරමින් වේදනා ඇති වී පවතී. නැතිව යන බව සිතට දැනේ. මෙසේ ටික වේලාවක් යන විට කිසියම් අරමුණක් නැති තරමට සිත තැම්පත්වේ. මා කරන්නේ නිශ්චල සිතින් එදෙස බලා සිටීම පමණි. ගරු සාමින් වහන්සේ ඉදිරියට මා කළ යුත්තේ කුමක්ද යන්න කරුණාවෙන් වටහා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණ හා නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. අපි මේ අරමුණ පේන වෙලාවේ අරමුණේ සතිය පැවැත්තිලේ අනිකුත් රූප ශබ්ද ගන්ධ රස හිතවිලි නතර කරනවා. ඒ වෙලාව අරමුණත් පේන්නේ නැත්ත්වයට ගියාම රූප සද්ද ගන්ධ රස ස්පර්ශ හිතවිලි සේලම නතර වෙනවා. ඉතින් අරමුණ මාර්ගයෙන් අනිත් පහ නතර කරනවා. ඊට පස්සේ අරමුණත් ගෙවෙනකන් ඉන්නවා. ඒකට ඒකත් නැති වෙනවා. ආන්නේ වගේ ප්‍රයත්නයක් මෙතන තියෙන ඊට පස්සේ බණ්ඩේ වගේ මොනවත් නැති තත්ත්වේ කොච්චර වෙලා ඉන්න පුළුවන්ද? එතකොට මේ தත්ත්වය පිළිබඳව ද්වේෂයෙන් තොරව අනුග්‍රහයෙන් යුක්තව බණෝදේ ඒ ඉන්න කාලය තුල කිසිම ආතතියක් හිතේ නැහැ. කිසිම අසහනයක් නැහැ. ඉතින් ඒකට සාදරව බලපු කෙනාට විතරයි දැනගන්න පුළුවන් වෙන්නේ ඒ කාල පරාසය තුල මට ආතතියක් නෑ අසහනයක් නෑ කියන. නමුත් මේ ඇති වෙච්ච අරමුණ නැතිකමම අසහනයක් කරගත්තොත් අරමුණ නැතිකමම ආතතියක් කරගත්තොත් ඉතින් ඒකට බේත් නැහැ. මේකට අවිද්‍යාව කියලා කියනවා. නොදැනීම කියලා කියනවා. ඒ නිසා ඇති කරගන්න ඇති කරන ඒක අනුග්‍රහ කරන්න අනුග්‍රහ කරලා පදියම් වුණාට පස්සේ බලන්න මරණේ මරණයෙන් මෙපිට කරදර නැති චිත්තක්ෂණයක් ලැබුණා ආතතියක් නැති චිත්තක්ෂණයක් ලැබුණා කියලා සතුටු වෙන්න පුළුවන්. හැබැයි ඒ සතුටු වීම Taman ඒකටේ දක්වන ආකල්පයමත් තමයි පිළිලා තියෙන්නේ. ඒ නිසා මේක නැවත නැතුව ඇතිවීම පිණිස හිත භාවනාව ප්‍රතිපදාව යොදවන්න කියලා කියනවා. තෙරුවන් සරණයි ගෞරවනීය සාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී සක්මන් තීරුවේ යටිපතුලට සිත තබාගෙන ගමන් කිරීමේදී ක්‍රමයෙන් යටිපතුල් දෙක සිතින් ගිලිහි ටික වේලාවකින් ඇවිදීමට පමණක් සිත යොමු වේ. ක්‍රමයෙන් සිත නිලීන කම්මැලි තත්ත්වයටපත් වේ. එතන් සිට සිත අයාලේ යන්නාසේය. අනිමිත්තකින් යුතුත් සක්මනකි. මෙවිට අර්ථයක් ඇති නැති සිතුවිලි ගලාගෙන එයි. විටක සිතුවිලි ධාරාවක් උඩ ගමන් කරන්නාසේ දැනේ. යලිත් අවදි වූ සිත ඇතම් සිතුවිලි හඳුනා ගනී. සිතුවිලිත් ගමනත් එකට සිදුවේ. ස්වාමින් වහන්සේ මෙහි වැරදි පෙන්වා දී නිවැරදි වීමට උපදෙස් ලබා දෙන මෙන් ඉල්ලමි. පරයන්ක භාවනාවේදී ආශ්වාස ප්‍රශ්වාසයට සිත යොදා භාවනාව කරගෙන යෑමේදී ආශ්වාස ප්‍රශ්වාසයේ අභිබවා ඉදිරිපත් වන ගතේ කම්පන චංචල අරමුණු ඉදිරිපත් වේ. එවිට ඒ ඔස්සේ බලා සිටිමි. එය සංසිඳී නැවත ආශ්වාස ප්‍රශ්වාසයට යොමු වේ. නැවත කම්පන චංචල මතුවීයේ. මේ ආකාරයෙන් පැයකට වඩා ගත කළ හැකිය. ස්වාමින්වහන්සේ මේ පිළිබඳ වරදක් ඇතොත් පෙන්වා දෙනු මැනවි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. ආනාපානයයි කම්පන චංචල වෙන්නේ. කම්පන චංචලමයි නිශ්චල වෙන්නේ. ඉතින් මේ එකක විපරිණාමයක් වෙනුවට ආනාපානෙ නැති වෙලා කම්පන චංචල මතුණා. නැත්නම් ආනාපාන වලට කම්පන චංචල වලින් කරදර වුණා කියලා බැලුවොත් අපි මේ බලන බැලීමේ දෝෂේ නිසා අපිට මේ අනිත්‍ය පේන්නේ කරදරයක් විදියට. වෙනස් වීම පේන්නේ කරදරයක් විදියට. වෙන දෙයක් බාටපත් වීම කරදරයක් විදියට පේනවා. ඉතින් යාට ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්න අමාරුයි. ආනාපානෙමයි කම්පන චංචල වෙන්නේ. කම්පන චංචලමයි නිශ්චල වෙන්නේ. ඉතින් තමයි එකකම විපරිණාමයක් විසින් බලන පුරුදු වුණොත් තේරෙන පටන් ගන්න ඒක කොච්චර ඉක්මන සිද්ධ වෙනවද කියලා. නැත්නම් ඒක ප්‍රතිශ් ප්‍රතික්ෂේප කරත් නැද්ද කිමිතරම් මේ ආනපය නැති වෙනා මේ කොහෙද යන කම්පන ජනචලයක් ආවා. ඒක නැති වෙලා තව එකක් ආවා කියලා මේවා වෙන් කළ වෙන් කළ බැලුවොත් අපි ද්වේෂ කරනවා. තා එකම දේ විපරිණාමයක් විදිහට බලන්න ලැබේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අතිගරු ස්වාමීන් වහන්සේ මාගේ නොදනුවත්කම ගැන සමාව අයදිමි. හැමදාම අපි ස්වාමින් වහන්සේගේ කුසල් සමාදන් වෙමු. මෙතන සිදුවන්නේ අතහැරීමට මනස සකස් වීමක්ද? මේ ආකාරයෙන් කුසල් ලබා ගන්නට හැකිද? මේ කුසල් ගනුදෙනුව ගැන මනස සෝදිසි කරමින් සිටියෙමි. ඒ ආකාරයෙන් කුසල් රැස් කරන්න පුළුවන් අපි ගොඩාක් වාසනාවන්තයයි සිතමි. ඔබ වහන්සේලාගේ විශාල දැනුම ඊට අගය කරමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි. තෙරුවන් සරණයි. ඔතින් කුසල් ලබන්න පුළුවන් හෝ ලබන්න බැරුව හෝ සමාදානිය හෝ කල්පනා නිසා වෙහෙසකටපත් වෙලා තියෙනවා නම් මේක නොකල යුතුය. ඒ නිසා අපිට මුදිතාවක් පහළ අනේ හොඳයි කියන නම් කළ යුත්තක්. ඉතින් ඒ නිසා ඕන කෙනෙකුට ඕන දෙකින් පව කරගන්න පුළුවන්. ඕන දෙනෙකුට ඕන දෙකින් පින් කරගන්න පුළුවන්. බුදු කෙනෙක් පහළච්චාම බරපතල පව කරගන්නත් පුළුවන් බරපතල පින් කරගන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා බලන්න මේ කල්පනාවෙන් මේ චින්තනයේ මට පහසුවක් සාන්තියක් එනවනම් හොඳ එකක්. අපහසුවක් කරදරයක් වෙනවා නම් පින් අනුමෝදන් වෙන්නත් එපා. මේ වැඩේට හිත යොදන්නත් එපා. ඕක අතහැරලා දාලා ඉඳගෙන ඉන්න එකට හිත යොදනවා. ආනාපානෙ හිත යොදනවා. ඒ නිසා වෙන සියල්ලම වාසියට හරවන තමන්ගේ මල් මල්ට අමුණ ගන්න අනවැච්ච දේවල් කරදර වෙන දේවල් අයින් කර ගියාට ප්‍රශ්නයක් නැහැ. තෙරුවන් සරණයි ගෞරවනීය සාමීන් වහන්ස. ආනාපාන භාවනාව නිස්සරණ ආයතනයට හා භාවනාවට ආධුනික අයෙක්මි. පෙරේදා දිනේදී කමඨහන් ගැටලුව ඉදිරිපත් කළෙමි. එම ගැටලුව වූයේ හුස්ම ඉහළ පහළ ගැනීමට හිත යොමු කර හුස්මේ යම් නැවතීමකට එනවත් සමගම නැවත මුල් අවස්ථාවට යෑමයි. ස්වාමින් වහන්සේ ඊයේ හවස 3ට කරන ලද ආනාපාන භාවනාවේදී මේ தත්ත්වය වෙනස් විය. ඉදිරියට යාමට හැකි විය. මෙතෙක් දවස් තිබූ එය තුන් එය එම මෙතෙක් දවස් තිබූ එම தත්ත්වය මගහැරී ශාන්ත தත්ත්වයට පත්වන බවක් කයේ හා සිතේ සැහැල්ලු බවට පත්වන බවක් දුටිමි. ඊයේ හවස 3ට ආනාපාන භාවනාව සිදුවන අවස්ථාවේ මගේ වම් මැස පැත්තෙන් විදුලි කොටනවා වැනි තරංග එහාට මෙහාට දිව යනවා. තත්පරයෙන් තත්පරයක් දෙකක් වැනි කාලයක් දුටුවෙමි. ඇස පියාගෙන සිටින විට ඇසිපිල්ල මෙන් සිදු වූ දෙයක්ද කියා නොහැටේ. ඒත් මම ඇස් දෙක පියාගෙන සිටි බවත් දැනේ. කෙසේ වුවත් පෙර දිනවලට වඩා ඉදිරියට පියවරක් පැමිණ බව වැටහි. හැන්දෑවේ භාවනා කිරීමේදී මොළයේ පිටුපසින් හිරිවැටීමක්, තදගතියක් දැනුණ බැවින් පැය භාගයකට වඩා සිටිය නොහැකි විය. අද අවස්ථා දෙකක්ම භාවනාවේ භාවනාවේ පැය පැය නිරත වූයමි. මොළයේ හිරිගතිය අද නොදෙනුනි. භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට මේ ආත්ම භාවයේදීම නිවන් දකින්නට මේ පින් හේතු වාසනා වේවා. මේ වගේ පරියංක 4ක 5ක 6ක 7ක විතලියන් පටන් ගත්තොත් මුල සිට අග කිසිම සම්බන්ධයක් නැහැ. නිසා ඒක නැති කිරීම සඳහා දීලා තියෙන උපදේශය තමයි මේ පරියංක 4ෙම හොඳ මේක විතරක් ලියන්න. එතකොට ආගෙන ඉන්න කෙනා තේරෙනවා කොතේද ඉන්නේ කියලා. ඊයේ මෙහෙමයි, අද මෙහෙමයි, හෙට මෙහෙමයි කියලා විස්තර ලියන්න ගියාම කිසිම අවධානය යොමු කරන්න ඕනේ කොතැනද කියලා නැහැ. මත රචනයේ ගුණුව නැහැ. ඒ නිසා තමයි මෙතෙක් කරපු භාවනා හොඳ මේක ලියලා වැරදිච්ච දේවල්, පෙරදිච්ච දේවල්, වේදනාව වෙච්ච දේවල් සරලව කෙටියෙන් අන්තිමටම සටහන් ගන්න. මේම කිරුණාට මෙන්න මේ මේ කරදරයක් තිබුණයි කියලා. නමුත් ඒක මුළු රචනයම කැත කරන්න දෙන්න එපා. ලස්සනට ලියපු රචනය නැති බැරිකම් වලින් කැත කරන්න ඕනේ. නැති බැරිකම් නැතුවම බැන්නම් අන්තිමටම වාක්‍ය දෙකක් ලියලා ඉවර කරන්න. ඒලා හොඳම පරියන්ක ගැන කියන. වෙන විදිහට කියනවා නම් ඔයගොල්ලෝ කොච්චර චෝදනා කරත් භාවනා කරුව වෙන්නේ හොඳක් කියන එක පිළි අරගෙන තමයි නිසන්වනේ හැදිලා තියෙන්නේ. ත්‍යා කරගෙන ගියොත් වෙන්නේ හොඳක්. එනිසා ලියලා තියාගන්න මේ වෙන හැටි මාරුව වෙන හැටි විතරක් දකින්න ඒකේ හොඳ පැත්ත ලියාගන්න තියාගත්තොත් ගමන සුන්දරයි. ඒකට කියනවා සුගත කියලා. ලස්සන ගමනක් යන්න පුළුවන්. වැරදි ලියලා යන්න පටන් අරගත්තොත් ජීවිතේ මල් විහිං පල් කියලා තමයි කියන්නේ. ඒ නිසා ගොනු හදාගන්න. එතකොට තව සතුටක් ඇති වෙයි. ගෞරවනීය සාමීන් වහන්ස මා දෛනික කටයුතු වලදී විවේකවන සමහර අවස්ථාවලදී එම මොහොතේ සිට පස්සෙන් පස්සට එන එක එකක් පාසා දිනය තුල කරනු ලැබූ කටයුතු මුහුණ දින සිදුවීම් වැලක්සේ අඛණ්ඩ ප්‍රවාහයක් ලෙස සිහියට නැගේ. සතියෙන් යෙදුණු කටයුතු හෝ නොයෙදුණු ඒවාදැයි ભેදයක් නැත. සමහර වේලාවල සිහිවීම මදක් නතර වී සිට ආපසු සිහිවීම සිදුවේ. ආයාසයක් නැත. මෙම පුරුද්ද වර්ධනය වෙමින් දිනපතා සිදුවේ. මේ සතිය වැඩිීමේ දියුණුවක් දැයි උපදෙස් දෙන සේක්වා. තෙරුවන් සරණයි. මේ පුරුද්ද තිබුණත් විවේක වෙන්න වෙලා වැඩි ඉඳගත්තට පස්සේ තමන්ගේ ආනපානෙට හෝ වම දකුණට හෝ යෙදෙන ගතිය වැඩි නම් පුරුද්ද හොඳයි. සතියට බාධායි නම් ඉඳගෙන ඉඳ වෙලාවත් අඩු වෙනවා ඉඳගත්තාම ඔළුවත් එහෙමේ දුවනවා නම් මේ පුරුද්ද හොඳ නැහැ. අන්නේ විදිහට තමන්ගේ සතියට මේකේ තියෙන සම්බන්ධභාවය සතිය තේමා කරගෙන බලනද ඉතින් සතිය වැඩෙන ජීවනයේ පැත්තට යනවා ඕවා එච්චර ගණන් ගන්න දේවල් නෙමෙයි. දිගට කරගෙන යන එකයි තියෙන්නේ. තෙරුවන් සරණයි අතිගරු ස්වාමීන් වහන්සේ භාවනාවට ආධුනික යෝගිනියෙක් වෙමි. මීට පෙර කමඨහන් වාර්තා ඉදිරිපත් කෙලෙමි. ඒවා සතුටුදායක විය. දෛනික වැඩ කටයුතු සිහියෙන් කරන අතර සිතද අනවශ්‍ය සිතුවිලි වලින් වැළකී ගත කරයි. සිතට එන යම් යම් ගැටලු සිත් වේදනා දැනෙද්දී ඒවාට දස අකුසල් සහ ඒවායින් වැළකී සිටීම ආදී දෙයින් කරනා ලද සියලු දේශනා මාහට දිවෝසුවක් වැනිය. පින්වත් සාමීන් වහන්ස මීට ප්‍රථම කොතෙක් ධර්ම දේශනා අසා ඇතිමුත් ඔබ වහන්සේ එදිනදා දේශනා කරන ධර්මය උදෙක් මා වෙනුවෙන් මා අරමුණු කර දේශනා කරන්නා වැනිය. සක්මන් භාවනාව පෙර දිනවල වම දකුණ ලෙස සහ ඔසවනවා තබනවා ලෙස සක්මන් කළද දැන් සිහියෙන් යුතුව පාදයේ හැම කොටසක්ම ඊතා සියුම් අස්තිවල තද කොටස් නැමෙන දිගහැරෙන වේදනා සතියෙන් යුතුව දැනෙමින් පයට දැනෙන මෘදු මොළොත් සීතල උණුසුම් දැනීම් විඳින්මින් පයකට ආසන්න කාලයක් සක්මන් කළ හැක. මෙහිදී මාහට දෙවැනි වරට මෙන් ඉබේම ඇවිදීම සිදුවේ. මෙහිදී මාහට නිදිමතින් මෙන් ඉබේම ඇවිදීම සිදුවේ. සක්මනින් ගොස් සතියෙන් යුතුව ආනාපාන සතිය වැඩිවීමට පහසු ඉරියව්වක ඉඳ භාවනාවේ යෙදීමේදී උරහිස් දෙපැත්තෙන් දරුණු වේදනා මතුවී නොදැනී යයි. පසුව හුස්ම නොදැනී යයි. සිත නැවත අරමුණට ගන්නා විට පැයකට අධික කාලයක් ගත වී ගොස් තිබිනි. හිස ඉදිරියට කඩා වැටි තිගැස්මත් කයෙන් හට ගැනීමෙන් පසු සිත පියවි සිහියට පැමිණේ. වේලාව පැයකට අධික කාලයක් ගෙවි ගොස් තිබේ. කයේ කිසිදු වේදනාවක් නොදෙනින. සිතෙහි निराமிස ප්‍රීතියක් හටගනී. අනේ ස්වාමීනි සිත සිත කෙසේදැයි නොදැනේ. භාවනාව නිසියාකාර කිරීමට උපදෙසක් පතමි. ඔබ වහන්සේට නිර්වාණය පතමි. මෙහෙම කිරීමෙන් තමයි අත්තරදි සහ ක්‍රමසහවිදි තේරුම් අරගන්නේ. ඉතින් මේ යන ක්‍රමේ හරි මේක දිගින් දිගට කරනකොට කරනකොට පහුවෙච්ච ඔක්කොගෙම මොනවදෝ ඉගෙන ගන්න. ඒක නිසා සටහන් තිබ්බත් නැතත් වැඩේ නම් වෙනවා. අර සටහන් තිබ්බහම ගමන් කළ මාර්ගය පේන්න පටන් ගන්නවා. නැතම්ම කණු ටික. නිසා මේක දිගට කරගෙන යනකොට Tamanට Tamanගේ වැරදි දැක ගන්න එක තමයි ප්‍රධානම දේ භාවනාවේ. අන්න ඒ ටික තේරුණා නම් ඉතින් ඉදිරියට දිනුවක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා දිගට කරගෙන යන්න කියන එකයි උපදේශය. ගෞරවනීය සාමින් වහන්ස සක්මන් භාවනාව අද දින උදේ සතියෙන් යුතුව සක්මන ආරම්භ කළෙමි. සංසුම් මනසකින් යුතුව බාහිර අරමුණු වලින් තොරව සතිමත්ව සක්මන කෙලෙමි. පයේ විලුඹ යටිපැතුල යටිපතුල ලනුපැදුරේ ගැටෙන අයුරු නිරීක්ෂණය කෙලෙමි. ටික වේලාවකට පසුව ආයාසයෙන් තොරව ගැටීමකින් තොරව සක්මන සිදුවිය. සක්මන සිදුවන බව පමණක් සිතින් වැටහිනි. පරයන්ක භාවනාව ගෞරවයෙන් යුතුව සිත පිහිටුවා ගනිමින් පරයන්කේ වාඩි වුනිමි. ආනාපානය මෙනෙහි කෙලෙමි. හුස්ම රැල්ල ඇතුළු වීම පිටවීම ඊතා සියුම් ලෙස සිදුවේ. නොදෙනී යන බව වැටහිනි. බාහිර අරමුණු කිසිවක් නොමැත. සිත නිශ්චලව හොඳින් තැම්පත් වී ඇති බව වැටහේ. ඉදිරිපස රූප රාමුවක් මෙන් ධර්මශාලාව දිස්සේ. එහි සිටින සුදුවතින් සිටි යෝගීන් දුටුවෙමි. ඊතා පැහැදිලි චිත්‍රයක් ලෙස මැවී පෙනිනි. සිතේ පවිත්‍ර භාවය වැටහිනි. සංසුම් මනසකින් යුතුව පරයන්කේ සිටින බව වැටහිනි. මේ මාදුටු අත්දැකීමකි. භාවනාවේ ඉදිරි පියවර සඳහා උපදේශ ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමි. මාගේ මේ සීලමය භාවනාමය කුසලය ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනාටම අත් වේවා. මේ වගේ Taman යන ඉස්සරහා බාධා නැති පාර හොඳට පේනවනම් ගමන කරගන්න. ලෙඩක් දුකක් නැහැ, කරදරයක් නැහැ, ආහල්පාලි නැහැ, කරදරයක් නෙවෙයි නම් පෙරකල කුසලයක ආනිසංස වාරයක් ඇවිල්ලා තියෙනවා. ඒ වෙලාවේ වටපිට බල බල ඉන්න එපා. පාරකෙලින් තියෙනවා, ඉඩ ලැබිලා තියෙනවා. වහවහ තමන්ගේ සතිය, මානසිකාර්ය පැවැත්වීමට සුදුසු අවස්ථාවක් කියලා මේ පාරිවරණකම් යන එකයි තියෙන්නේ. ඒක තමයි උපදේශය. අවසරයි ගෞරවනීය සාමින් වහන්සේ සතිය තුලම සිත පවත්වන්න නිතර උත්සාහ ගනිමි. කැඩෙන සතිය නැවත අරමුණටම ගැනීමට ගන්නා උත්සාහය එකවරම වාගේ සාර්ථකය. වරක වෙනස් වූත් කලබල නොවේ. යෙදෙන ක්‍රියාව තුළ සිටි බව හැඟේ. බලා සිටි සිහියෙන් හෝ මානසිකාර්ය තුලදීම නැවත අරමුණෙහිම සතිය පවතී. විටක ගලන සිතුවිලි දෙස ඇලීමකින් ගැටීමකින් තොරව සිටීමකි. අතහැරෙන ගතියක් දැනේ. සිත ප්‍රබෝධමත්ය, සැහැල්ලුවේ. වැසී තිබුණු දේවල් ලොවට දිගහැරෙන බවකි. බියක් චකිතයක් නැත. මැදමාවතක් දකින බවත් එයට හැරීමකට උත්සාහයක් බවත් දැනේ. පින්වත් ගරු සාමීන් වහන්ස බුදු වහන්සේ දේශනා කළ අංග හතරට ඔබ වහන්සේ නැවත ජීවයක් දෙන බව නොරහසකි. තව දුරටත් ඔබ වහන්සේ අපට දේශනා කරන ආකාරයටම සැනසීමක් උදා කර දෙනු මැනවි. ගෞරවයෙන් කීකරුව උපදේශ පතමි. තෙරුවන් සරණයි ආයි ලියලා තියෙනවා. පරයන්ක භාවනාව ගරු ස්වාමින් වහන්සේ මුලදී ප්‍රකටව දැනුණු ධාතු ලක්ෂණ දැන් ඊතා සියුම්ය දැනි දැනි පරයන්කේ බොහෝ වේලා සිටීමට හැකි බව වැටහි. වරක වෙනස්සන ස්වභාවයක් ගැටීමකින් තොරව බලා සිට නැවත ජීවත්වන බවට දැන් දැනීම පරයන්කේ ගත දැනි දැනීම පරයන්කේ ගත කළ හැක. ස්වාමින් වහන්සේ තව දුරටත් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. වර එක ජීවිතයේ ඉන්ද්‍රිය බද්ධව මේ ඇහ කන දිව නාසයෙන් ගත වෙන තමයි ඉක්ම වෙලා යහට ගිහිල්ලා ඒ වයින් පරිබාහිර වෙච්ච අවස්ථාවකුත් යනවා. ඉතින් මේ දෙක අතර අපිට හුරු නැත්තේ ඉන්ද්‍රියයන්ගෙන් එහා පැත්තට ගිය එක. අනින්ද්‍රිය බද්ධ කොටාසේ. අන්න ඒක වැඩි කරන්න ඒ වුණාට ඉන්ද්‍රිය බද්ධ කොටාසේ ජීවත් වෙන තැනට එන එක වළක්වන්න බෑ. අන්න ඒ දෙකෙන් කොයි එකටවත් විශේෂයක් නැති වෙන තරමට සමසිත සමමෙත පැවැත්වීම තමයි ඒ අවසාන කොටසටයි මම මේ කතා කරන්නේ. ඒ අනුව තමයි භාවනාවට අපි අනුග්‍රහ කරන්න ඕනේ. ගෞරවනීය සාමීන් වහන්ස පර්යංක භාවනාව මම මෙතන ඉඳගෙන සිටිමි මෙනෙහි කරමින් පර්යංක භාවනාව ආරම්භ කරන්නෙමි මිනිත්තු කිහිපයක් ගතවන විට සිත තැම්පත් වී උදාසීන අවස්ථාවකට පැමිණේ එහිදී සිතට බාහිර අරමුණු ඊතා කලාතුරකින් පැමිණේ විටක දෙපා සහ දෑත් සියල්ල එක අවයවයක් ලෙස දැනේ හිසේ සහ ඇඟිලි තුඩුවල සියුම් හිරිවැටීම විටින් විට දැනේ. බාහිර ශබ්ද විටින් විට ඇසේ. සිත පිට ගියාදෝ යයි සිතන විට නැවත මූල කර්මත්‍යානිය දෙස බලමි. භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ගෞරවනීය සාමින් වහන්ස මා සක්මනේදී සහ එදිනෙදා වැඩ කටයුතු වලදී සතිමත්ව ගත කරන විට මාගේ යටිසිත විසින් මා නොදනුවත්වම ගීපද මිමිනේ එවන් අවස්ථාවලද සිත පිට ගිය බවක් හරියාකාරව නොදැනේ. මගේ යටිසිතේ මෙසේ ගීපද මිමිනෙන බව දැනුන විට නැවතත් සිත මූල කර්මස්ථානයේ වෙත ගෙනීමට ක්‍රියා කරන්නෙමි. මෙවන් අවස්ථාවලදී ක්‍රියා කළ යුත්තේ කෙසේදයි ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු වේවායි පතමි. ඉතින් මේ වගේ මම දන්නේ නැති මගේ වැඩ කරන මේ හිතට මගේ හිත කියන එක තමයි අමනකම කියලා බුදුහාමුදුරු කියන්නේ. මට පාලනයක් තියෙන දේ තමයි ආත්මය කියා ගන්න වටින්නේ මගේ කියන්නේ. මගේ ආත්මයක් නැහැ. ඒ දෙයට මගේ මගේ කියා ගත්තොත් ඉතින් ඒ ඔක්කොම වැරදි බාර ගන්නවා. ඒ නිසා මේ හිතක වෙනවා කියලා ඒක අකර්මකව පැසිව් වොයිස් එකෙන් කියනවා නම් ප්‍රශ්නයක් නැහැ. මම කෙරුවා මේක මගේ හිත කියනවා නම් ඒ පව් ඔක්කොම බාර ගන්නවා. මේ කවදද අපි මේක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියන් කියන්නේ අත්දකින්නේ අන්නේ දාට ඔය ප්‍රශ්නෙත් නැහැ උත්තරෙත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා තමන්ගේ පාන්නකින්තරෝ සිදුවෙන දේවල් මගේ කියා ගන්න කියලා තමයි මේ සංසාරේ අපි తත්‍ර తත්‍ර ආභිනන්දනී අහුවෙන අහුවෙන දේවල් බදාගන්නේ. ඒ තරමටම විඳවනවා. ඉතින් බුදුරජාණන් අපිට කියලා දෙන්නේ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා බලන්නේ. ඒකට හරිය ලස්සනයි. ඒගොල්ලෝ එක එක සින්දු කියන ඉතින් මගේ මොකෝ? මට කියත හැකි මම මම හිතේ සින්දු වගේක් යනවා කියලා. මගේ හිත කියන එක දාපු ගමන් කක්කා. අන්න ඒ කෑල්ල අයින් කරලා ලියන්න පුරුදු වෙන්න, අයින් කරලා රස විඳින්න පුරුදු වෙන්න. ඒකට ජීවිතය හරියම ලස්සනයි. පසුවෙන් සංගීත තියෙනවා, වේදිකා සැරසිලි තියෙනවා, සින්දු කියනවා, ජොලි. මගේ කියා ගන්න නැතුව යන්න. ඒක නත්තල් දවස් වගේ. අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි ගෞරවනීය සාමීන් වහන්සේ. පරයන්ක භාවනාව සිත මූලික කමඨහන දෙසට බැස ස්වභාවයක් ඇත. ඊයේ රාත්‍රියේදී සතිමත්ව කාලය ගත කරමි. භාවනාව අතරතුරදී එක්වරම මට දැනුනේ වැටහුනේ මොනවා නිරීක්ෂණය කළත් අන්තිමට මා නිරීක්ෂණය කර ඇත්තේ සිතම බවයි. අනාගතයේ දෙස බැලුවද, සිතුවිලි දෙස බැලුවද, කායික වේදනා දෙස බැලුවද මේ අප දකින්නේ අපේ සිතම නොවේද? බාහිර ලෝකයේ තුල අපි දකින දේ මැවි ඇත්තේ අප සිතම තුලම නොවේද? ඇත්තටම අප අප මේ දකින්නේ සැබෑ ලෝකයේ තුල වරහන් ඇතුලේ සැබෑ ලෝකයේ තුල දකින්නේ සීනයක්ද? තිරුවන් සරණයි. ඒ නිසා මේ දකින්නේ හිත විසින්ම මවන ලද්දක් නම් මනෝපොබ්බංගම නම් මනෝසෙට්ට නම් මනෝමේ නම් ඒ දැකීම හීනයක්ද නැද්ද කියලා හීනෙන් දෙඩවිල්ල තමයි මෙතන තියෙන එක ප්‍රත්‍යක්ෂණය කරගන්න විදියක් නැහැ. ඒක නිසා මේකමයි බුද්ධ වචනේ කියලා විඤ්ඤාති මාත්‍රතා සිද්ධි කියලා වෙනම නිකායක් හටගත්තා. ඒකට කියනවා යෝගාචාර මහායානික නිකායක්. සියල්ල මනෝ මනමේ මනසින් සදන් දේවල් බාහිර ලෝකේ කියන්නේ මනසෙන් කරන විඤ්ඤාතියක් ඒක විඤ්ඤාත්‍රි මාත්‍රතා සිද්ධි කියලා. ඒක පැත්තක් ඒක ඇත්ත. නමුත් මේ ඔක්කොම මෙහෙම කරන්න ගියොත් එහෙම එතකොට භාවනා නොකරන කට්ටිය පහත් කළා හලකලා මහා පටලවිලක් වෙනවා. ඒක තේරුණාම තේරුම් ගනී මනෝපුබ්බංගම මනෝසෙට්ට මනෝමය ලෝකයක් තමයි තියෙන්නේ. ඒක නිසා මේ පැමිණෙන දේවල් එක්ක ඉච්චර ගැටෙන්න යන්න එපා. ඉච්චර බදා ගන්න යන්න එපා. මගේ කියා ගන්න යන්න නැතුව ඔක යන්න අරින්න මේක මනෝමූලමය දෙයක් කියලා යන්න අරින්න අපි රූප කාමයෙන් කාම සංඥාවෙන් රූපයෙන් රූප සංඥාවෙන් කියන මට්ටම් හතර පණින්න ඕනේ. ඊට ඉස්සෙල්ලා ඔක් කරන්න ගියොත් ලෝකේ අපිට ගහනවා. ඒ නිසා රූප සංඥා වලට ගියාට පස්සේ පේනවා මේ ලෝකේ කියන්නේ ඔක්කොම හිතින්ම වගත්ත දෙයක්. ඒ වෙනකොට අපි කාමේසා කාම සංඥාවෙන් අයින් වෙලා හිටියොත් අරණ්‍යගත වෙලා හිටියොත් ඔළුව බේරෙනවා. ගමේ ඉඳගෙන කතා කරන්න ගියොත් බෙල්ල ගලවලා අතට දේ වලබලා ඉන්න. ඒක නිසා මේක හුදු මනෝමූලමේ තේරුමක්ද නැත්නම් භාවනාවෙන් අපි අත්දැකීමක්ද කියලා හිතාගන්න මේ දැනුම යටතේ දිගට හුස්ම ගන්න බලන්න. දිගට සක්මන් කරන්න බලන්න. එතකොට තමයි තේරෙයි. හුස්ම වැටුණත් හොඳයි, නොවැටුණත් හොඳයි, ගොරෝසුට වැටුණත් හොඳයි, සියුම් වැටුණත් හොඳයි, අතිසියුම් වැටුණත් හොඳයි. කොයි එකත් මනෝමූලයි. මනෝමයයි කියලා මෙව්ව කෙරේ නොසැලෙන මනස ආවට පස්සේ අපිට ඒකෙන් එන නපුර දුක නැති වෙන්න පටන් ගන්නවා. ඒක තමයි අපිට ලැබෙන ලාභය. ගෞරවනීය සාමින් වහන්ස මාගේ මූල කර්මස්ථානයේ උදරයේ පිම්බීම හා හැකිලීමයි. මූල කර්මස්ථානයට සිත යොදා ටික වේලාවකින් තොල්වල යටිපතුල්වල කම්පන චංචල ගති දැනේ. සමහර විට හිසේ බර ගතියක්ද තදවීමක්ද ඊතා උණුසුම් ගතියක්ද දැනේ. මෙම ගති දැනෙන්නට ප්‍රථමයෙන් හිතේ ප්‍රීතියක් හෝ සංසුම් භාවයක් අත්වමිදී. මේ ගැන කනගාටුවක් නොමැත. එහෙත් මෙසේ භාවනා කිරීම හරිමඟ ගමන් කරනවාදැයි ඔබ වහන්සේගෙන් දැනගැනීමට අවශ්‍යය. තවද ධර්මයේ ශ්‍රවණය කරන විට වැඩක නොයදී වාඩි වී සිටන විට ඉබේටම වාගේ තොල්වල දෙපතුල්වල චංචන කම්පන ගති දැනේ. නමුත් ධර්ම ශ්‍රවණයට ඒ බාධාවක් නොවේ. ධර්මයේ හොඳින් ඇසීමට තේරුම් ගැනීමට පුළුවන්. ස්වාමින් වහන්සේගෙන් ගෞරවයෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායු පතමි. තෙරුවන් සරණයි. ඉතින් මේ කම්පන චංචල ගති භාව ස්වභාව මේක තොලේ මේ කටේ කියලා ඇඟේ ලක්ෂණ දාන්න නැතුව අංග වලට සම්බන්ධ කරන්නේ නැතුව කෙරුවොත් ධාතු මනසිකාට යනවා. තොලේ මේක ආවේ නහයේ මේක ආවේ කියලා මේ එන ගති ශරීර කොටස් වලට දාගත්ත ගමන් ලෙඩ රෝග වලට යනවා. බය වෙනවා. හීනමානයක් එනවා. උඹ ගති වශයෙන් බලන්න භාව වශයෙන් දවලන්න ස්වභාව වශයෙන් දකින්න. එතකොට මේ උලං උලං වැඩිලා කෙල් දැල්ලා කෙල්ලියෙල්ලි තියෙන ඉතින් මගේ මොකෝ. මම කියාගන්නෙත් නෑ ඒ ඒක ස්වභාවය. ඒ නිසා දැනෙන දේවල් තොලේ දැනෙන, කටේ දැනෙන, බඩේ දැනෙන කියලා ලෝකලයිස් කරන්න එපා. එහෙම නැතුව ගති විදියට ලියන්න පුරුදුනොත් මේ රචනය වුණත් හරි ලස්සනයි. නමුත් අපි තාම මේක ඇහැරිදෙනවා, කටරිදෙනවා, බඩරිදෙනවා, තොල ගැස්සෙනවා, හරි මේ කියලා අර බබාගේ භාෂාවෙන් ශරීරයෙන් ඉදිරියට දානවා. ඒ කියන්නේ ශරීරයේ තියෙන දැඩි ආශාව. ඒ නිසා රචනයේ ලියනකොට පොඩ්ඩක් ඒ ස්ථානවල නම් අමතක කරලා භාව ස්වභාව වශයෙන් ලියන්න පස්සේ ඒක ශරීරගත වෙලා භාවනාවේදීත් ඒක අපිට ආනිසංශයක් වශයෙන් වැටහි. අතිපූජනීය ලොකු ස්වාමින් වහන්සේ භාවනාවට ආධුනික වන ඔබ වහන්සේගේ උපදෙස් මත නිති වෙනස් වන හුස්ම රැල්ල දෙස බලමින් පරයන්ක භාවනාවේ යෙදෙන අතර සතිය පිහිටවීමේ ක්‍රමවත් දියුණුවක් ඇති බව දක්වන්නේ විශාල සතුටකිනි. මුල් කාලයේ පරයන්කේ යම් වේදනා වෙහෙසකර බවක් දැනුණද එය ක්‍රමෙන් පහව යමින් නැත. මෙහිදී හුස්ම රැල්ල ක්‍රමෙන් සිහින් වී කෙටි වී නොදැනී යම් සහැල්ලු ස්වභාවයක් සිරුරට දැනේ. සෑම පරයන්කයකටම මෙසේ නොදැනෙන අතර බොහෝ විට භාවනාව අතරතුර දිගු සුස්ම රැල්ලක් සිතාමතාම ඉබේම ගැනීමට සිදුවේ. ඒ අවස්ථාවවලදී සිතේ එකඟ බවට යම් යම් බාධාවන් ඇතිවීමට ගියද නැවත භාවනාවට යොමු වෙමි. මා සතියෙන් යුක්තව පැයක පමණ කාලයක් භාවනාවේ යෙදුනද බොහෝ විට හුස්ම රැල්ල සියුම් වීගෙන එන විට ඊතා ඉහත බාධාවන ගතිය පැමිණේ. යම් පසුබෑමක් දැනුණද මා අකුසල් වලින් මෙන්ම මේ කාලයේ ගත කළ බව සිතා සතුටු වෙමි. මේ தত্ত্বය මා හතිය රෝගයට බේත් තුරන කෙනෙක් නිසාදයි නොදනිමි. මාහට සතියෙන් සිටින කාලය තව තවත් දියුණු කර භාවනාවේ ඉදිරියට යෑමට ඔබ වහන්සේගෙන් කාරුණික උපදෙස් පතමි. තෙරුවන් සරණයි. මේකේ ඒ වෙලාවේ හුස්ම අඩු වැඩි වීම ස්වභාවයෙන් වෙනවා නම් හිතමත නැතුව චේතන නැතුව කවදාවත් භාවනාවට බාධා කරන්නේ නැහැ. ඒත් එකෙන් හිත කරදර ගන්න පුළුවන්. හිතලා කිටි කරනවා නම් හුස්ම හිතලා දික් කරනවා නම් විතරයි බාධා කරන්නේ. ස්වභාවිකව සිදුවෙන දෙකක් කවදාවත් ගැටෙන්නේ නැහැ කියලා මතක තියාගන්න. අපි කෙරුවොත් හැමදාම ස්වභාවයත් එක්ක ගැටෙනවා. ඒ නිසා බලෙන් හුස්ම ගන්න යන්න එපා. හුස්ම විනාශ වෙනවා. ඒක භාවනාවේ හැටි. ඒක කවදාක සතිපවත්තන්න බාධාවක් නෙවෙයි. කවදාවත් සමාධියට බාධාවක් නෙවෙයි. ඒක මේ හතිය රෝගයේද සතිය රෝගයේද කියලා හිතන්න අමාරුයි. මේක නම් හතිය රෝගයක් ගැන කතා කරනවා. සතිය රෝගයක් නෙවෙයි. රතියෙන් තියෙන ස්වභාවයෙන් දෙදී බලන්නේ. ගැටුමක් කවදාකවත් එන්නේ නැහැ. ඒක ලියලා තියෙන වාක්‍ය හතරක් පහක්. නමුත් ඒක ප්‍රසිද්ධ දෙයක් විපස්සනාවේ ස්වභාව සිද්ධි දෙකක් අදාත් ගැටෙන්නේ නැහැ. ස්වභාව සිද්ධි දෙකක් නෙවෙයි 60ක් වුණාට ප්‍රශ්නයක් නැහැ. ඒ වෙනකොට බලන්න පුළුවන් හැකියාව සතියේ විවිධාංගීකරණයක් විශේෂ දක්ෂකමක් කියලා කියාගෙන අපි ඉදිරියට යමු. ගෞරවනීය ස්වාමින්වහන්ස පරයන්ක භාවනාව. පරයන්ක භාවනාවට ඉඳ ගැනීමට ප්‍රථමයෙන් මාහට මතක් වනුයේ සිත එක්තෙන් කරගන්නේ හෝ අරමුණේ සිහිය පිහිටුවන්නේ කෙසේද යන ප්‍රශ්නය නොව දැඩි දනහිසේ වේදනාව මැද වාඩි වී සිටින්නේ කෙසේද කියාය. අද දින භාවනා අරමුණු වශයෙන් වේදනාවම අරමුණු කරගත්තෙමි. බොහෝ සෙයින් ප්‍රශ්නේ විසඳී ගිය බවක් දැනුනි. මා වටා වූ රාමුව කැඩී ගියාක්සේ දැනිනි. තවදුරටත් උපදෙස් පතමි. සාමින් වහන්සේ නිවනින් සැනසේවා. තෙරුවන් සරණයි. උඹින් භාවනා කිරීම නිසා නෙවෙයි වේදනාව වෙන්නේ කොයි වෙලාවෙත් තියෙන එකනේ. ඒ නිසා භාවනා කරන්න ගියයි කියන පැයේ වේදනාව පැයක් වෙන්නව කොයි වෙලාවෙත් තියෙන එක. ඒක දන්නේ නැතුව ගත කරන වෙලාවල් තියෙනවා, දන්න ගත කරන වෙලාවල් තියෙනවා. ඉතින් මේ කයේ පවතින නිත්‍ය වේදනාවක් දැන දැන ඉන්න එකද හොඳ නරක නොදැන මත් වෙලා නිදි බෙහෙත් පෙති බීලා වේදනානාශක ගාගෙන මඟහරින එකද හොඳද කියන එක විතරයි ප්‍රශ්නේ තියෙන්නේ. කොහොමද තින්න එපා ඉතින් අය මැරෙන්නයි. ඒ නිසා ඉන්නේ ඉරියව්වට සතිය දැම්මට කියලා කවදාකවත් වේදනාවට අඩු වෙඩියක් වෙන්න බෑ. මොකද අපි වේදනාව වැඩි කරන දෙයක් කරන්නේ අපි වේදනාව දිහා බලන එක විතරයි කරන්නේ. බැලීම වේදනාවට බාධාකාරී නෑ. ඉතින් ඒකට වගේ විසම විස්මජනක සුවවීම වෙන්න පටන් ගන්නවා. මේ වේදනාවකින් පෙලෙන්න සෑහෙන තකතිරුකමක් තියෙනවා. මේ තකතිරුකමෙන් වැඩ ගන්න විද්‍යාව තමයි වෛද්‍ය විද්‍යාව කියලා කියන්නේ. ලෙඩ අමාරුවේ දාලා උට නමක් දාලා බේතක් දීලා දොස්තර කෙනෙක් දාලා විදෝපන් කියනවා. උග ලෙඩක් නෙවෙයි වසන්තාරේ හැටි කියලා හිතියොත් ඒකට වෙනම දොස්තර කෙනෙකුත් නැහැ බේතුත් නැහැ විඳවිල්ලකුත් නැහැ. ඉතින් කොහොමදක් විඳින එකනේ? ඒ මැදට ඒක සතිය පිටවන්න උපකාරයක් කරගත්ත දෙගුණයක් ඉක්මනට සුව වීම සිද්ධ වෙනවා. ඉතින් මේක පොඩි නිදර්ශනයක් මේක තියෙන අන්නේ විශ්වාසය විතරයි සුව වීම සඳහා අපිට ගොඩක් අවශ්‍ය කරන්නේ හිතේ කයේ දෙකේම. ගෞරවනීය සාමින් වහන්ස මම නවක යෝගියෙකි. භාවනා කිරීමට පටන්තරම් මාස දෙකක් තුනක් පමණ වේ. මාගේ මූලික කමඨහන ආසාස ප්‍රස්වාසයයි. මම භාවනාව සඳහා ඉඳගත් විට මගේ ශරීරය සැහැල්ලු වී සිතුවිලි ඉවත් වී යයි. දැස් සසාගත් ගමන් ආස්වාස ප්‍රස්වාසය හොඳින් වැටහි. ඒත් විටක වම් නහයෙන් ආස්වාසයත් දකුණු නහයෙන් ප්‍රස්වාසයත් දැනේ. තවත් විටක නාස්පුඩු දෙකෙන්ම ආස්වාස ප්‍රස්වාසයේ වැටෙන අතර තවත් අවස්ථාවක ඉඳගත් විට ආස්වාසය නොදැනීමයි. මෙලෙස ආස්වාසයේ දෙස බලා සිටින මා සුළු මොහොතක් ගිය විට කහපාට තැඹිලි පාට වැනි එක් එක් එලි දිස්සීමටත් නළල කැසීමට හා මුහුණ පුරා යම් දෙයක් දඟලන බවත් වැටහි. ඒ දෙසද ඉවසිල්ලෙන් බලා සිටින අතර සුළු මොහතකින් කුමක් සිදු වූවාදැයි නොදන්නා තැනකට වැටෙයි. එසේ නොදන්නා තැනකට වැටීම මා හඳුනාගන්නේ එක විටම මට ශබ්ද ඇසීමට පටන් ගැනීමෙනි. ඒ ශබ්ද ඇසීමට පටන් ගැනීමට පෙර කාලයේදී මට නිින්ද ගොස් නැත. එහෙත් බාහිර ශබ්ද සිතුවිලි කිසිවක් නැත. එහෙත් එකවරම හඬන ශබ්ද ඇසීමට පටන් ගනී. මේ පටන් ගත් විට මට දැනෙන්නේ මීට පෙර කිසිත් නොදැනී නොඇසී සිටි බවයි. එසේ ශබ්ද ඇසීමට පටන් ගත්තත් නම දැස් නොහරිමි. ශබ්ද ඇසීමට පටන් ගත් විට පටන්ගත් විට සිටම මට નિરાයාසයෙන් ආශාසයේ හොඳින් දැනේ. ඊයේ දිනේදී මේ ආකාරයෙන් සිදු වී මට අධික දහඩියක් දමා තිබුණි. විදුලි පංකාව යට භාවනා කළද අධික ලෙස දහඩිය දමා තිබුණි. එහෙත් මීට පෙර පර්යංක 5කදී 6කදී පවන ඉහත තත්ත්වය උනාද දහඩිය ගැලීමක් සිදු නැත. කරුණාකර පහදා දෙන්න. තෙරුවන් සරණයි. යර් මූනේ දඟරනවා එහෙම නැත්නම් ඒව දැනෙනවා කියන්නේ තාපොඩ්ඩකින් නිින්ද යනවා කියන ලකුණු තමයි. ඒ තියෙන අරමුණු සියුම් වේගන යනකොට දැනගන්න ඕනේ මේ නිින්දකට තමයි යන්නේ. අරමුණක් ඇවිල්ලා කලබිට වෙච්ච ගමන් දැනෙනවා ඊට ඉස්සෙල්ලා අරමුණ තිබුණේ නෑ. ඒ සංසිද්ධිය මේක ලියන්න උත්සාහ කරලා තියෙනවා රචනා ශිල්පෙච්චර හොඳ නෑ. ඉතින් නැගින්නකොට වෙලාවක දාඩි දාලා. ඒක ඇයි කියලා අහන්න. ඒකත් අර මල්ලටම දාන්න. දේවල් එනවා දේවල් යනවා අපිට තියෙන දිගට බලනින්න එකයි. ඒකට අපිට කවදා හරි මොනවත් නැතුව ඉන්න වෙලාවේදී මම දැන් ඉන්නේ මොනවත් නැති වෙලාවක කියලා ඒ විශිෂ්ට ඥානයත් පහළ වෙන්න අවශ්‍ය පරිසරය තියෙනවා. අන්න ඒකට සූදානම් මනසින් යන්නේ පොඩි පොඩි දේවල් වලට ඇයි හොඳයි පවත්න්න යන්න එපා. ප්‍රශ්න කරගන්න නැතුව ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරගෙන යන එකයි තියෙන්නේ. රත්නත්වයට මාගෙන් දැන හෝ නොදැන යම් වරදක් වියත්නම් මම සමාව අයදිමි. මට සමාවන සීක්වා. ගෞරවනීය සාමින් වහන්ස. සක්මන තුලදී එක් මොහොතක කයෙන් සිත වෙන්වුණු බවක් දැනිනි. ඉබේ සක්මන කෙරීගෙන යන අතර සිතින් එය බලා සිටිනවා වැනිය. කයට සිතගත් පසු කයෙහි දැනීම් දැනෙන්න ගන්නවා. සිත යටිපතුලටගත් පසු එහි දැනීම් දැනෙන්න ගන්නවා. මම යන සිතවිල්ල නැති නිසා මගේ පාලනයට ගත නොහැක. මේ හේතුඵලයක් ලෙස අවබෝධ විය. පර්යංකයේ තුලදී හුස්ම රැල්ල ගෙවි ගොස් සිතවිලි නැති තැනකටපත් වේ. මෙයද මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ යයි සිතට පෙන්වූ පසු එය ඇලීමෙන් ගැටීමෙන් තොරව નિરાයාසයෙන් බලා සිටීමට පුළුවන්. ගැස්සීමකින් පසු වේගයෙන් එක ළඟ එකම හුස්ම දැනෙන්නට විය. එයද බලා සිටීමේ හුස්ම රැල්ලට ක්‍රමයෙන් තිත තැබුවෙමි. කයෙහි වේදනා දැනුණත් ඒ ගැටීමෙන් තොර විය. සිතුවිලිද හටගෙන නැති වී යයි. සිතුවිලි එකිනෙක ප්‍රපංච නොවේ. තවත් විටක රාගික සිතුවිලි තරහා මාන්නය උද්දච්ච ධර්මතා ස්මතු වේ. උදාහරණයකින් කිවහොත් දැන් මට පහළ වෙලා තියෙන්නේ තරහවක් ආදී වශයෙන් යම් යම් අවස්ථාවල එලෙස දැනේ. එවිට ප්‍රපංච නොවි වැඩිදුර නොයයි. එවිට මගේ කියලා අල්ලා ගන්නා ගතිය නොමැත. එක මොහොතක දානය ගනිද්දී මට සියල්ල අමතක වූ ආසේ දැනිනි. නැවත නිින්දෙන් අවදි වූ මා වැනි හැඟීමක් ඇතිවිය. නින්දෙන් අවදි වූවා වැනි හැඟීමක් ඇතිවිය. මෙයත් අනාත්ම ස්වභාවයක් බව තේරුම්ගෙන නැවතත් දාණය ගත්ෙමි. යන්නේ කොහෙද මොනවාද කරන්නේ කියා මතකයක් නොමැත. දකින පේන හැමදේම සිතින් හදා ගන්නා බව අවබෝධ විය. මෙලෙස අතදරුවෙක වගේ හැසිරෙන බවක් දැනිනි. මේ ස්වභාවය අනාත්ම බව පසක් කරමින් පර්යංකය තුලදී සිත විසිරෙන්නට විය. සිත වික්ෂිප්තය. හුස්ම රැල්ලට හිත යවන්න පෙළඹවීමක් කළත් ඒ අසීරුය. වික්ෂිප්ත බව සතියෙන් දකිමි. මෙහිදී හිස සිට දෙපතුල දක්වා හිඳින ඉරියව්ව මනසින් දැකීමත් බුදුගුණ මෙනෙහි කිරීමත් උපක්‍රමයක් ලෙස සිතා එය කළෙමි. මෙලෙස ගැටීමෙන් තොරව බලා සිටීමෙන් සිත සමාහිත වෙනවා. නැවතත් වික්ෂිප්ත වෙනවා. මේ ධර්මතාවයක් බව අවබෝධ විය. එම නිසා ඇලීමත් අනාත්මයි, ගැටීමත් අනාත්මයි. මේ සතියෙන් බලා සිටිමි. මෙය මාගේ දින කිහිපයකලත් අත්දැකීමේ. ඔබ වහන්සේගේ මේ සියලුම කුසලයන් ඔබ වහන්සේට මේ සියලුම කුසලයන් අනුමෝදන් කරමි. සියලුම පින් තෙරුවනට පූජා වේවා. තෙරුවන් සරණයි. යම් වෙලාවක රාගය කෙරේ ප්‍රපංච කරන්නේ නැත්නම්, ద్వේෂය කෙරේ ප්‍රපංච කරන්නේ නැත්නම් රාගයේ ద్వේෂයේ වෙනසක් නැහැ. දෙකම ඉතිපත් වෙන තත්ත්ව දෙකක් මිසක ප්‍රපංච කෙරුවොත් විතරක් ඒ දෙක සම්පූර්ණ කලසුදු වෙනවා. ප්‍රපංචලින් තොරව බැලුවොත් සියල්ලම සමානයි. එතකොට ඒකාකාරීකමක් වෙනවා. කම්මැලිකම ටිකක් එනවා. ඒ නිසා අපිට භාවනා ඉවර කරන්න බෑ. භාවනා දියුණුව හැම වෙලාවෙම ඔක්කොම එක සමාන වෙලා ඒකාකාරී වෙලා නීරස වෙන ගතිය නිසා අපි ගසා දාලා නැගිටිනවා. ඒ තියෙන தත්වෙදි දිගට යන්න පුළුවන් නම් භාවනා ප්‍රතිඵල ලබන්න එච්චර කල් යන්නේ නැහැ. ඒ සඳහා ප්‍රපංච නොකර ඔය කොයි එක දෙකත් අතර වෙනසක් නැත්තේ නැහැ. ඔක්කොම එකමයි ප්‍රපංච කිරීමේ අනවශ්‍ය කතා පැවැත්වීමේ කතන්දර ගෙතීමේ විතරයි වෙනස තියෙන්නේ. එහෙම වෙනසක් ඇත්තේ නැහැ. අන්න ඒක දැක්කට පස්සේ තේනවා අපි අවුරුදු 6 වෙන්න ඉස්සෙල්ලා හිටපු තත්ත්වය තමයි. අයින් පස්සේ තමයි මේ ලෝකේ තියෙන ඔක්කොම ආතති, ඔක්කොම අසහන අපිට අවිල්ලා තියෙන්නේ. ආයෙත් ඉස්සෙල්ලා අපිට කොයි එකත් එකයි. එනිසා මේක ආපහු ඒ ලදරු අහිංසක මනසට ගෙනියන්න පුළුවන්. නමුත් ඒක සැක කරන අවස්ථාවක් තියෙන්නේ. ඉතින් ඒක සැක නොකර ඉදිරියට යන්න. එතකොට ලොකු සාන්තියක් ලබන්න පුළුවන්. තෙරුවන් සරණයි ගෞරවනීය සාමීන් වහන්ස. ඉඳගෙන භාවනාව. භාවනා කිරීමට පෙර මෛත්‍රී භාවනාවක් කළ යුතුද? සිතට සමාධිය ගැනීමට විදර්ශනාවෙන් පමණක් අර අමාරු බවත් මෛත්‍රී භාවනාවත් විදර්ශනා භාවනාවත් සමානව කළ යුතු බව මම අසා ඇත්තෙමි. ඒ සඳහා මෙය කළ යුතුව කළ යුතුම ඒ සඳහා අපේ ස්වාමීන් වහන්සේගෙන් දෙපා නමද මා ඉල්ලා සිටිමි. මූලික උපදේශ ආන්න මේකේ සමාධිය ඇති කරන භාවනා වැඩමුළුවක් නෙවෙයි. මේක සතිය වඩන එකක්. ඒ නිසා මේ අදින්නේ 8 වෙනි දවසේ තාමත් අර මූලික උපදේශ ලැබිලා නැහැ. ආහපු එක වටිනවා. ඇහුවේ නැත්නම් ඕක ගෙදරත් අරගෙන ගිහිල්ලා අනික් අයටත් කියනවා. කරුණාකල මූලික උපදේශ ආන්න මේක සතිපට්ඨාන භාවනාවක්. මේ සමාධිය ඇති කරන එකක් නෙවෙයි. ඒක අටවෙනි දවසේවත් අඩු ගන්න තීරුම් ගත් එක මම නැගලා තියෙන පොල් ගහවිල යන කෝච්චියේ මේ දැන් යන්නේ වෙන වෙන නගින්න ඕනේ වෙන කෝච්චියක. එතෙන්දිවත් දැනගත් එක වටිනවා. කරුණාකර බහින්න කෝච්චියෙන් බැලලා යන්නේ ස්ටේෂන් එකට. ගිහිල්ලා අනික් ලයින් එකේ යන්න. දැන් සමාධිය වඩන්න වඩන භාවනාවක් නම් මම දැන් නිසන්වනේ ඇවිල්ලා බලාපොරොත්තු සූම් වෙයි. දැන් මම සූම් වෙලා තියෙන්නේ අඩු ගානේ 8 වෙනි දවසේ ඒක තේරුම් ගත්ත එක ලොකු දෙයක්. පිරිසිදු උත්තරේ තමයි මූලික උපදේශ වලට නැවත අහන්න මේක සතිය වඩන වැඩපිළිවෙලක් කියලා අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි ගෞරවනීය සාමින් වහන්සේ. උදෑසන අවදි වූ වෙලේ පටන් රාත්‍රී නිින්දට යන තුරුම කය වෙත සිහිය පවත්වා ගැනීම පිළිබඳව සහ සිතුවිලි පිළිබඳ අවදියෙන් සිටීම පිළිබඳව අපට දැනුවත් කරන මෙන් ඊටා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. එහිදී මූලික කමඨහන ලෙස ගන්නේ කුමක්ද? ඉරියාපත භාවනාව යනු කුමක්ද? තෙරුවන් සරණයි දිගාසිරි වේවා. ඔය එතකොට අර ඉඳගෙන පරියන්කේ ධක්මනේ කරන විතරේ දුන්නොත් මට මේ ටික කියතයි. ඉතින් ඒ ටිකවත් දෙන්නේ නැතුව මං ඉදිරි පිටසර අහන්න ගියාට කරන්න අමාරු ඒ නිසා තමන් දැනට කරන ටිකේදී සතිය වැඩි පිළිබඳ මට තොරතුරු ටිකක් දෙන්න. ඊට පස්සේ ඔය ප්‍රශ්නේ ඇහුවොත් නම් මට පුළුවන් ඒ තොරතුරු හරහා මේකට සම්බන්ධ වෙන්න සාකච්ඡාවක් නැත්තම් මේ මූලික දේ කියන්නේ නැතුව ඒ කියන්නේ Taman විභාගෙන් පාස් වෙලා සුදුසුකම් නැතුව මට අර ජොබ් එක අරන් දෙන්න මේ ජොබ් එක අරන් දෙන්න മന്ത്രിතුමාගේ ලියුම් අරන් දෙන්න කිව්වට වැඩක් නැහැ. මේක ලබන්න සුදුසු කණ්ඩික ඇති කරගන්න කොහොමද පරියන්කේදී සක්මනේදී කියලා විස්තර ලියන්න පුරුදු වෙන්න. එතකොට ඊටු ටික අපිට සාකච්ඡාට ගන්න පුළුවන්. අවසර ස්වාමින් වහන්සේ ශුන්්‍යතාවය හා හිත නිලීන වීම අතර වෙනස පහදා දෙන්න. ශුන්්‍යතාවය හා නිරෝධය යනු එකක්ද දෙකක්ද? ස්වාමින් වහන්ස ආනාපානයේදී ප්‍රශ්වාසයේ අග නිරෝධය නම් ආශ්වාසයේ මුලට නැති වෙනවා දැකීමට කියන්නේ ආශ්වාසයේ මුලම නැති වෙනවා දැකීමට කියන්නේ මොකක්ද? ඔව් මට මේ සක්මනේ පරියන්කේ වෙනස කියලා දෙන්න පුළුවන් නම් මට පුළුවන් ඕක කියලා දෙන්න. ඒකවත් දන්නේ නැත්නම් මොනව කරන්නේ? වෙලේ දුවලා හරි පළාත් මට්ටමේ හැරි දිනුවොත් නම් දිස්ත්‍රික් මට්ටමට ගන්න පුළුවන්. දිස්ත්‍රික් මට්ටමේ දිනුවොත් ජාතික මට්ටමට ගන්න පුළුවන්. ජාතික මට්ටමෙන් පස්සේ නම් ඔලිම්පික් ගාතයි. මේ වෙලේවත් දුවන්න බැරි කෙනාට මොන ඔලිම්පික්ද? තමන් කරන බාහන රචන ලියා ගන්නවත් දන්නේ නැති මිනිස්සයාට ওই ශූන්‍යතාවය ගැන කිව්වත් නිරෝධය ගැන කිව්වත් මොකක්වත් තේරුමක් නැහැ. ඒක කරුණාකරලා කියන්න මට සක්මණේ පරියන්කේ වෙනස මොකද්ද? ආශ්‍රව ප්‍රසවාසයේ වෙනස මොකද්ද? වම කයේ දකුණු පායේ වෙනස මොකද්ද? එතකොට නම් ওই ප්‍රශ්නට උත්තර දෙන්න පුළුවන්. අර ඉස්සල්ලාම ලියුපෙකනාගේ නියුන් සහෝදරයෙක් හරි සහෝදරයෙක් හරි තමයි දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ. ගරු සාමීන් වහන්ස පහත සඳහන් වෙන්නේ ඒ අවස්ථාවේදී මා අද්දුටු දෑය. එදිනෙදා උදේ කළ යුතු වත පූර්ණ කර කාමරයට ගොස් ඇඳේ උඩු බැලිය අතට සිරුර කෙලින් තියාගෙන දිගා උනේමි. ටික මොහොතකට පසු ඉලෑට කූඩු දෙපසින් හටගත් රිදුමත් ක්‍රමයෙන් ඉහළට පැතිරෙන්නට විය. මෙය අංචු අංචු ලෙස පැතිරෙන බවත් සීග්‍රයෙන් ඊතා දැඩිවන ලෙසත් බලා සිටිමි. දැන් දැන් මෙය උණක් බවට පත් වී ඊතා රශ්මියෙන් උරපතු යට පෙදසින් බෙල්ලටද එයින් බාහිර කම්පැති වලටද වලට මදක් දුර මදක් දුරටද පැතුරුනි. උරපතු ඇට පෙදසී ඇති මස්පිඩු ඉදිමි එහි යම් කොටස් අතර වාතයෙන් පිරී යනසේ දැනුනි. ඉවසීමට ඊට අසීරුවද මේ ප්‍රකට වන්නේ යම් හේතුන්ගෙන් නැවිස්සුණු තේජෝ සහ වායෝ ධාතුන් බව පැහැදිලි විය. පඨවි ස්වභාවයේද හොඳින් දැනුණත් ආපෝ ස්වභාවයක් නොදැනුනි. ක්‍රමයෙන් මේ ස්වභාවය වෙනස් වී ඊට මද වේදන ඊට පසු මද වේදනාවකට හැරුණි. පරයන්කය මේ සඳහා 8:20ට පමණ ශාලාවට ගිය විට මා ඉඳ ගන්නා පුටුවේ වෙන තැනැත්තියක් හිඳගෙන හොඳින් භාවනා කරන සැටි දුටිමි. මෙය මද ගැටීම් මෙයට මද ගැටීමක් සිතෙහි ඇති වුණු බව දුටිමි. මට හිඳ ගැනීමට කුෂන් සොයා වටපිට බැලීමි. මට බිම හිඳ ගැනීමට අපහසුවත් ඒ කළෙමි. ඈ දෙස නැවත බැලුව විට ඈ ඊතා හොඳින් මෙනෙහි කිරීමේ යෙදෙන බවට වැටහුණි. එවිට මම ගැටුණේ කුමකටද? මට තැනක් නැති වූ නිසාද? නැතිනම් ඈ මගේ අවසරය නොතකා හිඳගත්තාට දැයි යන්න සෙව්වෙමි. එවිට පෙනී ගියේ මේ සිතේ ඇති මානය හා මානෙ යන කෙලෙස්ය. මෙයින් එබි එබි බලා හැඟී සිටි ගැටුම නැතුව ගියේය. ඈදෙස නැවත බැලීමි. ඊතා සතුටු මුවනකින් ඈ භාවනා කරයි. මේ මෙනෙහි කිරීම සාර්ථක වීමට පුටුවෙන් උදව්වක් ලැබුණා නම් ඒ පින මම සතුටෙන් අනුමෝදන් උනේමි. තවද අද සමූහ පරයන්ක භාවනාව කෙලවර වීමට ළඟදී වැදුණු එලාම් එකකින් සිත මූල කර්මස්ථානයෙන් පිටපැන්නේය. එය දිගට දිගට වැදී යන විට එම ඔර්ලෝසුව අයත් කෙනා නැගිට ගොස් ඒ නවත්තන්නේ නැත්තේ මන්ද යන සිතුවිල්ල සමග නැවත සිත ගැටුණු බව වැටහුණි. මේ මේ විපස්සනා නොකර සිත ගැටීමට ගියේ යන්න මම ප්‍රශ්න කරමි. සිත দমনය කර ගැනීමට තව කෙතෙක් කළ යුතුද යන්න වැටහුණි. ඔබ වහන්සේට නිවන් සුව පතමි. ඔය මේවා ලස්සන රචනා. ඒකෙන් අපිට පෙන්ලා දෙන්න පුළුවන් ඕනම දෙයක සතුටු වෙන්න කාරණාවක් තියෙනවා. You must try to find a reason to be glad under any circumstances කියලා තියෙනවා. ඒතර මුළු ජීවිතේම අපිට තියෙන්නේ මේ වෙච්ච කක්කාවේ සතුටු වෙන්න තියෙන කාරණා. ඒව සාහිත්‍ය සම්මාන ලැබිය යුතු දේවල්. ඉතින් භාවනා කරන එකට අසීමිත රචනා ශිල්පයක් ඉදිරිපත් වෙනවා. මොකද මේ බලනකොටදී වෙනස් ක්‍රමයකින් බලන්න පුරුදු වෙනවා. ඒක තමයි අපි කියන්නේ තිරියංගනවයි කියන්නේ. ඒ තමයි කියන්නේ ළමා මනස කියලා. ඒ තමයි අපි කියන්නේ අහිංසක මනස කියලා. ওই ගතිය හැම කෙනා ගාම තියෙනවා. පුටු ඉඳගත් එක්කනා ගාවක් තියෙනවා. පුටු අයිතිකාරය ගාවක් තියෙනවා. ඔල්ලෝසු අයිතිකාරය ගාවක් තියෙනවා. ඔල්ලෝසු අලාම් එකට වැදුනට නරක වෙච්ච එක්කනා ගාවක් තියෙනවා. ඉතින් අපි මේ පැත්තෙන් ඔක්කොම එකයි. නිසා වෙච්ච හැමදේම හොඳ පැත්තට දාන්න මේ රචනා ශිල්ප ඉගෙන ගන්න ඉගෙන ගන්න හැමිනෙන හැමිනෙන හැම බාධකයක්ම සාධකයක් කරගන්න. එතකොට මේ ලෝකේ මිහි බට සුරලෝකමය වගේ පේන්න පටන් අරගෙන. සියලු දෙම හරීම ලස්සන හොඳ පදමක සිද්ධ වෙනවා. ඒක අර උකහා ගන්න බැරිකමයි තියෙන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අතිපූජනීය ස්වාමීන් වහන්සේ චිත්තානුපස්සනාවේදී දීර්ඝ කාලයක සිට පැවතුණු මානසික පීඩාවක් දැකගත හැකි විය. අවුරුදු 20කට පමණ ඉහත ප්‍රිය වූ පුද්ගලයෙක් ඉවත් විය. ඔහු විවාහ වූ අතර දරුවන් ද සිටී. නමුදු ඒ පුද්ගලයා පිළිබඳ මා සිත තුළ කැමැත්ත තවම පවතී. මේ නිසා ඒ ගැන සිතුවිලි අවුරුදු ගණනක්ම සිතේ ඇතිවිය. සිතෙන් ඔහු හා කතා කරන අයුරුද දුක් වී දෑසින් කඳුළු වෙන අවස්ථාද විය. දීර්ඝ කාලයක් ගත වී ඇතත් ඒ රූපය අවුරුදු 10කට පමණ දැක නැත. සිතෙන් පමණක් මෙලෙස පැවතිනි. මේ බාධාව නිසා බොහෝ විට සිත විසිරීම හා සිතවිලි ගලා ඒමද පීඩාකාරී බවද අද්දුටුවෙමි. මේ සඳහා කෙලෙස සතිය පවත්තමින් කටයුතු කළ යුතුයයි පහදා දෙනසේක්වා. ඔබ වහන්සේට උතුම් නිර්වාණ ධර්මයේම වේවා. ඔය අවුරුදු 20කට පස්සේ ආදි මේක දැකපු එක ලොකු දෙයක්. නැත්තම් මැරිලා ගියා නම් ඒ මනුස්සයා බඳපු ගෑණි මීයක් වෙලා මෙයා පූසෙක් වෙන්න ඉඩ තියෙනවා. ඇයි ඇයි යට හිතේ තරහ නැසිනේ හැබැයි ප්‍රේමේ තමයි වැඩ කරන්නේ. යටි හිතේ ද්වේෂය. ඒ නිසා වානන්තරේ ගල්ලරනේ නිමාවත නිරන්තරේ යන ගමනේ මට මතක් වෙන්නේ සැරින් සැරේ වැස්සෙන් ඉඩම දෙබෑ කොට හිතේ ඒ දුකට අර හදපු මොකද්ද මේ විමානේ ගින්නෙන් පිච්චිලා යනවා කියලා පළවෙනියම මං ඉස්සල්ලාම වේදිකාවක ගායිකාවක් කරන සින්දුවක් අහලා තිබ්බා වනන්තරේ ගල්ලරණේ නිමාවට නිරන්තරේ යන ගමනේ අනන්තරේ ගලාරණේ විමානෙට නිරන්තරේ යන ගමනේ නිමාවට වරින් වරින් පොද වැස්සෙන් මුවාකොට ඒ ගින්නෙන් අර මේක පිච්චිලා ඒකේ වෙලා තියෙන ඒ කොල්ලට පෙම්බැඳලා මේකෙල්ල වෙන කෙල්ලෙකුට දීක දෙනවා දීක දෙනකොට ඒ කොල්ලා ඒත් පශ්චාත්තාප වෙලා පැත්තකට යන චිත්‍රපටියක කෑල්ලා අවුරුදු 50කට පස්සේ මම හොයලා හොයලා හොයලා හොයලා ඉන්ටර්නෙට් එකේ මේ කියන්නේ මල්ලිකා පෙරයි බවත් සින්දුව මේක බවත් තේරුමක් නැහැ ඒ කාලේ අහන කාලේ මට කිසිම තේරුමක් තිබුණේ නැහැ මම බැලුවා ඕක තමයි කියන්නේ ඒ තමයි පෙබ්බඳපු කෙනාගේ වනාන්තරේ වනාරණේ විමානට යන ගමන දැන් නිරන්තරයේ හිත ඇතු වෙන ගින්නෙන් ඒ විමානේ විනාශ වෙලා මේ ළඟදි මට ඒව ඔක්ලොන්නදලා එක්කෙනෙක් මම දරුවෝ දෙන්නෙක් ඉන්නවා මට හුඟක් මානසික අසහන තිබුණකෙන් දැන් තනීපයි. ඒ වෙනට සාහස බඳින්න ඉස්සලා පින්කර වේකනා නිතර සීපත් වෙනවා කියලා. ඉතින් මං කිව්වා ඔහොම කෙනෙක් ඔහොම දෙයක් වෙලා ඒකාන්තාව මලගෙදරට කියලා ලංකාවට ඇවිල්ලා ඒත් දරුවෝ දෙන්නෙක් ඉන්න කෙනෙක්. අර කෙනා දැකලා කාමීත්‍යාචාරයට අහු වෙලා. ගිහිල්ලා දැන් ඉන්න ස්වාමිපුරුෂයාට කියලා තියෙනවා වැඩේ સમાપ્તයි. අපි දෙන්නවත් අපි Brahmacharya හිටියේ. මගේ හිත මේ විදිහට නාස්ති උනායි. විපෘචය කියලා තිනවා කමක් නැහැ. මටත් එහෙම වෙලා තියෙනවා. කමක් නැහැ කියලා. නමුත් නබෝදාසික මේ ස්ත්‍රියව ගෙල්ලාගෙන මැරුණා. ඊට පස්සේ මට ලියුමක් ෆොටෝයක් කියලා දුනා. ඒ අම්මට දෙවැත්තේ මූණ දෙක තියාගෙන ඉන්න භාවනා කරන පොඩි දුවල දෙන්නගේ ෆොටෝ එක මෙන්න මෙයා සිවිදි නසාගෙන කියන. ඉතින් මං ඒ ෆොටෝ එක ඕක්ලන්ඩ් වලට ඇරිය කිව්වා උඹටත් ගිහිල්ලා කොල්ලත් එක්ක බුදි ඇරින්දලා වරෙන් මෙන්න අවසාන. සීදීනසා ගන්න. ඒ තරම්ම මේ මේ මේ ඒ කාමේ කියන එක අපි හිතෙන් තරම් සෙල්ලමක් නෙවෙයි. ඒක මේ ජීවිතේදී දැකලා හෙලි කරන්න පුළුවන් වුණා නම් අපිට තේනවා අපේ තියෙන හිතේ තියෙන මේක දරා ගන්න බැරි ගතිය වෙනම දෙයක් නමුත් මේකට සාසනයක් තියෙනවා සතියක් තියෙනවා අපිට මේවා කියන්න පිරිසක් ඉන්නවා මම මේක හෙලි කරනවා හෙලි කරන්න කරන්න ඕකේ තියෙන ওই නපුර අඩු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ලෝකේ තියෙන හරියක් සින්දු බුදුජාන සඳහා කළ තියෙනවා අඬා හෝ ගෑමනක් කියලා. රුන්නම් බික්කවේ ගීතං උම්මත්තක මිදම් බික්කවේ නච්ඡං සින්දු කියන්නේ සේරම දුක් ගැනවිලි. ඒ දුක ගැන මොකද්ද ඔය ප්‍රේමේ. වැන්ද ප්‍රේමේ තරං එළු කඳුළු මහා සාගරේ සාමානයි ඔබ හඳා මේකින්න දුන්නේ උඹ නේද අම්මේ නැතුවාද උඹ ප්‍රේම කළේ ඉතින් මේ සින්දු හම්බුනාට පස්සේ මාට පුදුම විදිහට කටපාඩම් හිටිනවා මොකද මේ ගොඩාක් බණ මේකේ තියෙනවා බැඳ ප්‍රේමේ නම් මාතාකට තරම් දුකක් එන්නේ කොහොමද නමුත් බැඳ ප්‍රේමේ තරම් මහා සාගරේ දුක්ඛා සාමා නය්‍යොබ හන්දා මේ දෙකේ මේක ළඟ තියෙනවා මේ ප්‍රේමෙම තමයි. ඉතින් ඒක දිහා හොඳට දැනගෙන මහා මේ වගේ ශිෂ්ටාචාර සභාවකට අපිට කියන්න පුළුවන් නම් අවුරුදු විතර ගානකට ඉස්සෙල්ලා මගේ සිත් බඳ පෙන්නනාට තාම මම හිත යටින් ප්‍රේම කරනවායි කියලා. එහෙම කියන්න කෙනෙක් හම්බෙන්නේ බුද්ධ ශාසනයක විතරයි. මම කියන්නේ කියවනේ ප්‍රශ්න සම්පූර්ණ වෙනවා කියලා මම ප්‍රශ්න දකින්න පටන් ගන්නවා. අපි හැම කෙනාම ඉන්නේ ওই සාගරේ තමයි. ඒ නිසා ඒක දැනගෙන ඒක එනකොට සතිය කොහොමද? ඒක නැතිකොට සතිය කොහොමද කියලා සතියට මේ ආතුර වෙච්ච හිතෙන් සතිය වන්න කොටත් ආතුර නැති වෙලාවේ සතියෙන් වන්න කොටත් දෙක අතර වෙනස බලන්න. ඒකට තමයි දැනගන්න පුළුවන් මේ ජීවිතේ වෙනසක් වෙලා තියෙනවද කියලා තමන්ගේ මතිමතාන්තරවල. තව ප්‍රශ්න කීයක් ඉතුරු තියෙනවද? ඔය ඒ පහ අපි හෙට තියමු අපි හෙට ඉවර කරන දවසනේ. ඔය එතකොට මේ ප්‍රශ්න පහ ඉතුරු වෙන්න තියෙනවා. මොකද මට පොඩි වැඩ වගේක් තියෙන නිසා අපි මෙතනින් අපේ සාකච්ඡාව නිම කරනවා. ඒක මේ සින්දුවකින් સમાප්ත කරන්න පුළුවන් වීම ගැන සතුටු වෙනවා. ශිරු දිනාටම තෙරුවන් සරණයි.